මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ලද දෙයින් සෑයීමටපත් වීම ගුණයක් වශයෙන් වඩන්නේ කොහොමද? අපගේ දෛනික ජීවිතවල ලද දෙයින් සෑයීමට වීම පුරුදු පුහුණු කරන්නේ කොහොමද කියන කාරණාව. අද අපගේ ආර්ය මාර්ගවල ගොඩාක් තැන්වල වැරදෙන්න එක හේතුවක් තමයි මේ ලද දෙයින් සෑයීමටපත් වීමේ ගුණයේ අඩුකම. නිතරම අපගේ තපස් ජීවිතය අවුල් වෙන්න විවිධාකාර ප්‍රශ්න ගැටලු ඇති වෙන්න අපේ ජීවිතය අපි මොකද්ද කරන්නේ කුමක් අරඹයාද යන්නේ මේ අරමුණු සෑම දෙයක්ම අමතක වෙන්න ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ ලද දෙයින් සතුටු වෙනවා කියන ගුණය අපගේ ජීවිතයවල නැතිකම මොකද්ද මේ ලද දෙයින් සතුටු වෙනවා කියලා කියන්නේ අපගේ නිවනට ගැලපෙන දේවල් අපගේ ආර්ය මාර්ගයට සුදුසු දේවල් ලෝභ දේශ මොෝග රාග වෛර ඇති නොවන දේවල් සියලුම දේවල් අපට සෑයීමටපත් වෙන්න පුළුවන් දේවල්. යම්කිසි හේතුවක් නිසා යමක් අපි ගන්නවද, එකතු කරනවද, ඒ නිසා ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙනවා නම් ඒ හැම දෙයක්ම ආර්ය මාර්ගයට නුසුදුසු දේවල්. අපේ ජීවිතේ අද අනන්ත අප්‍රමාණ ප්‍රශ්නවලට අපි මුහුණ දීලා තියෙන්නේ මේ නුසුදුසු දේවල් එකතු කරපු නිසා. අනවශ්‍ය දේවල් එකතු කරපු නිසා පැවැත්මට ගී මට්ටමින් තියෙන ගොඩාක් දේවල් අපගේ ආර්ය මාර්ගයට සුදුසුයි කියලා අපි ගත්ත නිසා ඇති කරගත්ත ප්‍රශ්න තමයි අද ලියන්න බැරුව තිබෙන්නේ. එහෙනම් මේ ලද දෙයින් සතුට වෙනවා කියන ගුණය කොහොමද කියලා බැලුවාම උදෑසන අවදි වෙච්ච වෙලේ ඉඳලාම අවස අපගේ බුද්ධ විහාර වතමකුත් තියෙනවා නම් ඒවා ඉවර කරලා විවේකයට යනකම්ම වඩන්න ඕන ගුණයක්. ඇස් වලින් අපි දකින දේවල් නිසා අපි අනන්ත අප්‍රමාණ මේ ගුණය හයිමි කරගන්නවා. ඒක එහෙම වෙන්න බෑ ඒක මෙහෙම වෙන්න ඕනේ කියලා අපි බලාපොරොත්තු යමක් වෙනස් කරගන්නවා. සමහර වෙලාවට මෙච්චර කාලයක් නොතිබුණු ප්‍රශ්නය එකපාරටම අපට ප්‍රශ්නයක් වෙනවා අනන්ත අප්‍රමාණ අවස්ථාවල. සමහර අවස්ථාවල අවුරුදු 25ක් විතර මිනිස්සු ගියා ආවා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අපගේ වැඩවීමත් එක්ක අපගේ ඒ ආරම්භයත් එක්ක දැන් එතනට padipelak හදන්න උවමනාවක් වෙලා. හැබැයි අවුරුදු 20ක් ඒ පාර මිනිස්සු ගියා. ඒ මිනිසුන්ට ඒක ප්‍රශ්නයක් උනේ නෑ. ඒගොල්ලෝ ලද දෙයින් සෑයීමටපත් වුණා. අපගේ පැමිණීමත් එක්ක දැන් විශාල පාරක් හදන්න අවශ්‍යතාවය ඇති වෙලා. එනම් මේ ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියන්නේ මොනවද? තියෙන දේවල් අපේ කුසලයට හනුව ලැබිච්ච දේවල්. නැති ඒවා අපේ අකුසලයට අයිමි වෙච්ච දේවල් මෙන්න මේ යථාර්ථය සෑම තාපසයාම දැනගන්නට ඕනේ මේක හොඳට තරයේ මතකේ රඳව ගන්නට ඕනේ නිතර නිතර ඒක කමඨාණක් වශයෙන් සිහි කරන්නට ඕනේ කුමක්ද කමඨාන මා සතු සන්තක සියල්ල දේවල් මා දැනට පරිභෝජනය කරන දේවල් මාහට ලැබිලා තියෙන හැම දෙයක්ම මගේ කුසලයට ලැබිච්ච දේවල් මාහට නොලැබිච්ච දේවල් මගේ පරිභෝජනයේට නැති දේවල් මා බලාපොරොත්තු වෙන නමුත් මට ඒවා නොලැබිලා තිනවා මේ සියලුම දේවල් අකුසල නිසා අතපසු වෙලා එහෙම නැත්තම් නැති වෙලා එහෙනම් නැති දේවල් බලාපොරොත්තු වෙනවා කියන්නෙම අපි ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැහැ කියන එක එහෙනම් අපේ සිත තාම අල්පෙච්ඡතාවයට උරු වෙලා නැහැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන ශුන්‍යාගාරගතෝවා මොකද්ද අල්පේච්ඡ වෙන්න කියලා මේ කියන්නේ එහෙනම් අපේ ජීවිතවල අපට තියෙන්නේ තුන් සිවුරයි පාත්‍රේ නම් තුන් සිවුරයි පාත්‍රෙත් එක්ක අපි සිව්පස්සේ මේ ශාසනය වැඩහින්නට ඕනේ. ඒකත් එක්ක වැඩහින්නකොට අපි নানা ප්‍රකාර දේවල් අපගේ පාසුවට අපි හදා ගන්නවා. පසුව නිවන් දකින්නට ඕනේ සසර දුකයි කියලා එතනකොට දැන් අපි හදාගත්ත දේවල් නෙමෙයිද අපට අත්හරින්න වෙලා තියෙන්නේ. එක තාපසේ කිටියා අවුරුදු 7ක් විතර වඩනවා වඩනවා ಗುಣ වැඩෙන්නෙම නැහැ. මොකද්ද මේ තාපසයාට වෙලා තියෙන්නේ? ඇයි මෙතනින් යාට ඊළඟ පියවරට යන්නේ නැත්තේ? මොකද්ද මේ තාපසයාට තියෙන ප්‍රශ්නේ කියලා වැඩිහිටි මුනිවරු ඔක්කොම සාකච්ඡා කළා. පස්සේ තීරණයකට ආවා එයාගේ කුටියෙන් එයාව පැන්නේවොත් ඒකාන්ත වශයෙන්ම ගොඩ වැඩනවා කියන එක. මොකද්ද හේතුව? කොච්චර කමටා වැඩුණත් එයා කුටියට බැඳිලා එයාගේ අවශ්‍යතාවය ඒ ලද දෙයින් සතුට වෙනවා කියන අල්පේච අවශ්‍යතාව විය යුත්තේ ඉස්සට වාල පමණයි. Taman තෙමෙන්නේ නැතුව හිටියොත් ආරක්ෂිතව හිටියොත් ඇති කියන ඒ මානසිකත්වයේ තියෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඊළඟ පියවරට ಗುಣ වැඩෙනවා. නමුත් ඒ තාපසයා අල්මාරියක් අදලා මේසයක් අදලා පුටු වාගේ බංකු වාගේ හිඳගන්න ඒ ගල් දිය කරලා ඒවා තාසන පනවලා ලස්සන ඇඳක් අදලා සක්මන් මළුව ලස්සනට හදලා මේ විදිහට নানা ප්‍රකාර විදිහට හදලා ඒවා ගල් ලයිසන් කරලා බොහොම ලස්සනට හදලා තිනවා. ඒක දිහා දැක්කාම මේ අවුරුදු 7ක විතර කාල පරිච්ඡේදයේ අවුරුදු 5ක්ම ගිහිල්ලා තියෙන මේ කුටිය අලංකාර කරන්න. ඇයි? ඒ කුටිය ඇතුලේ පොඩි පොකුණකුත් තියෙනවා. දියපාරකුත් අරගෙන ඇවිල්ලා. දැන් මේ කුටියට ඇතිවෙච්ච බැඳීම කඩනකම් මේක නඩත්තු කරන්න තමන් විඳින මේ ගැටීම කඩනකම් එයාට ඊළඟ ධානය වැඩෙන්නේ නැහැ හේතුව එයා ඉර වෙලා තියෙන්නේ එතනමයි එහෙනම් තමන්ගේ තපස් ජීවිතයට පාසුවක් වේවා. තමන්ගේ ගුණධර්ම වඩන්න තමන්ට මේ පරිසරය ප්‍රතිරූප දේශයක් වේවා. තමන්ට මේ හැම දෙයක්ම පරිභෝජනය වෙලා ගුණධර්ම වලින් ඉහළට පැමිණේවා කියන අදහසින් තමයි හැදුවේ. දැන් ගුණධර්ම වැඩෙන්න ඒක අතරින්න එයාට සිද්ධ වෙලා එහෙනම් අපිට මේ ලෝකයේ සමහර දේවල් අත්හැරලා ආවම විශාල කම්පාවක් දැනෙනවා. සමහර අය ඉන්නවා ජීකේවල් වල අවුරුදු ගණනාවක් ජීවත් වෙලා දරුවොත් එක්ක ජීවත් වෙලා යම් යම් හේතු නිසා කලකිරිලා ඇවිල්ලා පැවිදි වෙනවා. ඒ පැවිදි වුණාට පස්සේ අපි හානව නැන්දම්මගෙන් වෙන් වෙච්ච එක දුකයිද කියලා නෑ ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. එතකොට අපි ආනා මාමණ්ඩියගෙන් අයින් වෙච්ච එක දුකයිද ඒත් ප්‍රශ්නයක් නෑ. අක්කා නංගි ඉන්නවද අයියා මල්ලි ඉන්නවද ඒ කට්ටියගෙන් වෙන් වෙච්ච එක දුකයිද එහෙම එකකුත් නෑ කියලා කියනවා. එහෙනම් පෙර මාගමකින් වෙන් වෙච්ච එක ඒකනම් ටිකක් දැනෙනවා. දවසකට දෙපාරක්වත් එයා මතකෙට ඇවිල්ලා යනවා. අඩුම තරමින් සතියකට එක මොහොතක්වත් ඒ සිතිවිලි වල එයා ටිකක් පෙනී හිඳලා යනවා. ඒකනම් ටිකක් රිදෙනවා තමයි. එහෙනම් වැඩිපුර අපි බැඳෙන්නේ කොතනද? එතන තමයි භවය නිර්මාණය වෙන්නේ. මේක ගොඩාක් තාපසවරුන්ට අවුෙන්නේ නැති තනං. ඔතනද වැඩිපුර ඇලෙන්නේ එතන තමයි අපේ උත්පත්තිය නිර්මාණය වෙන්නේ මේ සමීකරණය ගොඩාක් අයට අමතක වෙලා යනවා එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ සමීකරණය අරියට අවබෝධ කරගන්නේ එහෙනම් ඇලීම නිසා ඉපදීමක් හටගන්නවා ගැටීම නිසා ඉපදීමක් හටගන්නවා එහෙනම් අප අපගේ සිත වැඩිපුර ගැටිලා තියෙන තැන් වැඩිපුර ඇලිලා තියෙන තැන් වලින් නේද ඉස්සල්ලාම නිදාස් කරන්නට ඕනේ හැබැයි අපි වැඩිපුර ඇලිච්ච තැන හදන්නේ නැහැ. වැඩිපුර ගැටිච්ච තැන හදන්නේ නැහැ. ඒ කියන්නේ අලියෝ යනවා ඒව නවත්තන්න අර පූසට බල්ලට තඩි බාණ්ඩ පොල්ලක් අරගෙන පස්සෙන් පන්නනවා. පූස බල්ලෝ නවත්තන්න කලින් ඉස්සලාම අලිය නවත්තලා ඉන්න එපාය. ආපදා වැඩි අලියගෙන් ඌරට අනන්ත අප්‍රමාණ මිනිසු වැටවල් බඳිනවා හැම දෙයක්ම කරනවා. හැබැයි අලියන්ට කිසිම දෙයක් කරන්නේ නැත්නම් ඌරගෙන් වෙන ආපදාවට වඩා ඒ කෙතට එම නැත්නම් ඒ වෙලට අලියාගෙන් වෙන ආපදාව වැඩි නේද? එහෙනම් සිටිවිලි වලින් තියෙන කෙලස් ටික අපි හදන්න හදනවා කාය සංවරය හදන්නේ නැහැ වාචා සංවරය හදන්නේ වචන වලින් අනිත් අයට ආනි වෙනවා ඒක අනතුරුදායකයි චරිතය නිසා ශාසනය අවලක්ෂණ වෙනවා. අපේ චරිතය නිසා අපේ ಗುಣධර්ම පිරියනවා. මේක හදන්න අර සිටිවිලි වල තියෙන සියුම් දේවල් හදන්න හදනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම අදන්නට ඕනේ අපේ චරිතවල තියෙන ලොකු දේවල්, වැඩිපුර ගැටෙන දේවල්, වැඩිපුර ඇලෙන දේවල්, වැඩිපුර අපට වැරදිච්ච තැන් අපි ඉස්සෙල්ලාම හදන්නට ඕනේ. ඒකට මේ සලායතන තුලින් ගනුදෙනුව වෙනකොට හැම දෙයක් තුලින්ම සෑයීමටපත් කරන්නට ඕනේ. එහෙනම් අපි ගැටෙන්නේ සෑයීමටපත් වෙන්නේ නැති නිසා නේද? අපි හැලෙන්නේ සෑයීමටපත් වෙන්නේ නැති නිසා නේද? හැම කෙනෙක්ම වයසට යනවා හැම කෙනෙක්ම ජරාවට යනවා ලෙඩ වෙනවා මැරෙනවා හැමෝම අපිට කවදාරි දවසක අයිමි වෙනවා මොකටද මේ සෙනෙහස අපි නඩත්තු කරන්නේ? මොකටද මේ ආදරයක් අපි නඩත්තු කරන්නේ? මොකටද මේ බැඳීම තවත් අපේ සිතේ නිදන් කර කර උරතල් කරන්නේ? මෙන්න මේ යථාර්ථය දන්නේ නැති නිසා මේ හැම දෙයක් තුලින්ම අපි සෑයීමටපත් වෙන්නේ නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්න නේද මේවා? අපේ ජීවිතවල මොනතරම් හැලීම් කඩලා බැඳීම් කඩලා අපි තපස්වර වෙලා හිටියත් දවසකට පැය 24න් එක දවසක්වත් එක මොහොතක්වත් අපට අපේ ගෙවල් වල කට්ටියෙන් මතක් වෙන්නේ නැද්ද ඒ අය කෙරේ අපට දුක දැනෙන්නේ නැද්ද? අනුකම්පාව ඉතෙන්නේ නැද්ද? ඒ අය මොනවා කළාද මොනවා කරනවද කොයි විදියට දින්නේ තොරතුරු දැනගන්න අපේ සිත ගොඩාක් වොමනාවෙන් කල්පනා කරන්නේ නැද්ද? මෙන්න මේ පිපාසය මේ සාංකාව තමයි මේ බැඳීම මේ බැඳීම තියෙන තාක්කල් අපට ඈතර වෙන්න පුළුවන් කමක් නැහැ සම්මාදිටිය එන්නේ නැහැ මේ සෙනෙහස තියෙනවා නම් මේ සාංකාව තමයි අපේ සම්මා දිට්ඨියට වැටක් වෙලා තියෙන්නේ. මේක මේ තපස්වරුන්ට ගොඩාක් දුරට අවු වෙන්නේ නැති තැනක්. ඒගොල්ලෝ කල්පනා කරනවා අපට කිරි දීලා අපට කෑම දීලා අපට ඉස්කෝලේ අධ්‍යාපනය දීලා අදා වඩාගත් දෙමව්පියන්ට පින් සිද්ධ වේවා. ඒ දෙමව්පියෝ තමයි අපට මේ හැම දෙයක්ම කළේ. ඒ දෙමව්පියෝ නිසා තමයි අපි මේ වගේ තැනක ඉන්නේ කියලා. අන්න ඒ වගේ ධර්මානුකූල මුලාවෙන් අපි හවු වෙනවා. අපි දන්නේ නැහැ ධර්ම මායя කියලා මායෙක් ඉන්නවා. එයා එන්නේ සම්පූර්ණ ධර්ම ආවේශ කරගෙන ධර්මය වෙස්වලාගෙන අපි ඒවට අවු වෙනවා ලද දෙයින් සතුටු වෙන්නට ඕනේ කියලා කියන්නේ අපිට පේන සෑම දෙයක් තුළම අපිට පේන්නේ අපගේ කර්මය එතන සීමා වෙන්නට ඕනේ. ඒ ලද දේ, ඒ ලැබිච්ච දේෙන් සීමා වෙන්නට ඕනේ. නොලැබිච්ච දේ වෙනස් කරන්නටවත්, නොලැබිච්ච දේ දකින්නටවත්, ඊට හැයා එකක් කරන්නටවත් අපි යම්කිසි මොහතක පෙළඹෙනවා නම් එතන ලද දෙයින් සෑයීමටපත් වීමක් නැහැ. නොලද දේ ලබාගෙන සෑයීමටපත් වෙන තෘෂ්ණා සිතවිල්ලක් ඇති වෙලා එතන පටිගයක් තියෙනවා. එහෙනම් අපට ධර්මයක් ඇහෙනවා. පැයක් විතර ඇහෙනවා, ඇහෙනවා. ලස්සන ධර්මකාරණා ගොඩාක් ඇහෙනවා. ගොඩාක් වෙලා ආලා ඉවර වෙච්ච ගමන්ම අපිට මතක තියෙන විනාඩි දෙකක විතර කාරණාවක් කම්පා වෙනවා පුදුමාකාර විදිහට දුක දුකක් දැනෙනවා. ඒ පැය දෙකම මතක තියෙනවා නම් මොනතරම් සුන්දරද මේ ධර්මය. මට විනාඩි දෙකයිනේ මතක තියෙන්නේ. එහෙනම් ලැබිච්ච දේ අපේ කුසලය, හමතක වෙච්ච දේ, මතක නැති වෙච්ච දේ අපේ අකුසලය මෙන්න මේ කාරණාව තාපසයාට හමතක වෙලා එහෙනම් මතකෙට ඉන්නේ විනාඩි දෙක නම් ඒ විනාඩි දෙකට මතකෙටිච්ච කාරණාවක් තියෙනව නේද? ඒක තමයි හේතුඵල ධාමට අනුව පෙර සංසාරයේ ඒ කර්මානුරූපී අපට ලැබිච්ච කමඨාන අන්න ඒ විනාඩි දෙක වඩන්නට ඕනේ. ඒ විනාඩි දෙක තුල තියෙන කාරණාව පුළුවන් තරම් වඩලා ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. අර විනාඩි දෙක තුල අර සේරම පැය දෙකේම දේ තියෙනවා. මේක වඩනකොට අර සේරම ටික එක තුලින් ලැබෙනවා. මේ අවබෝධය අපට නැත්තම් අර විනාඩි 58ක්ම අපට ලැබුන්නේ නැහනේ. අර විනාඩි දෙකයිනේ ලැබුණේ. අර නැති වෙච්ච 58ට කම්පා වෙවි කල්පනා කරන එක මතක තියාගන්න. මතක ඉටිච්ච දේ ටිකින් වැඩක් ගන්නෙ නැහැ. ඒකෙන් අර 58ත් නැහැ. අම්බෙච්ච දෙකක් නැහැ. සම්පූර්ණ මිනිසත් භාවය කල්පනා කරලම ගෙවලා මේ වගේ තපස්වරුන්ට වැරදිච්ච අවස්ථා අනන්තයි අප්‍රමාණයි එහෙනම් හැයෙන ශබ්ද වලින් ලද දෙයින් සතුට වෙනවායි කියලා කියන්නේ කුමක්ද? හැයෙන සෑම අවවාදයක්ම අනුශාසනාවක්ම කමඨාණක්ම මංගල ධර්ම දේශනාවක්ම සම්පූර්ණයෙන් මතක හිටින්නේ සම්පූර්ණයෙන් මතක හිටින්න විශේෂ පාරමිතාවක් තියෙන්නට ඕනේ. ඒක තිබුණේ ගෞතම බුද්ධ ශාසනයේ ආනන්ද තෙරුන් වහන්සේට. උන්වහන්සේ තමයි ඒ කියන සෑම ඉස්පිල්ලා පාපිල්ලක් නෑර සම්පූර්ණයෙන් මතක තියාගෙන ඒක ඒ විදිහටම නැවත දේශනා කරන්න දක්ෂ පාරමිතා පුරලා තිබුණේ අනිත් හැමෝටම ටිකක් හරි වචනයකින් හරි එයා මෙයා වෙනසක් සිද්ධ වෙනවා එහෙනම් ඒකට අනුව අපි මෙච්චර බුද්ධ ශාසන ගානක් ඉපදිලා 28ක් ශාසනවල ඉපදිලා සාර අසංකය කෝටි ප්‍රකෝටි ගාණක් අපි මේ සංසාරයේ පංචකාම පිනව පිනව හැම තැනම ගෙවල් හදාද කාමයේ පස්සේ හරබාගෙන කෙලෙස් වලට සේවය කරලා බැරි ගෑයිලා ඇවිල්ලා දැන් අපි බලාපොරොත්තු වෙනා මේ කියන කාරණා ඔක්කොම අපට මතක හිටින්න ඕනේ බලන්නකෝ මොකවත් මතක හිටින්නේ මට මතක හිටින්න කමටානක් නැද්ද කමටාන මෙතන වැඩුවට හරියන්නේ කෝටි ප්‍රකෝටි වාර ගාණයක් පංචකාමයේ පිනවන්න කලින් හදාගන්න තිබිච්ච වැරදක් කෝටි ප්‍රකෝටි වාර ගාණයන් කෙලෙස් වලට වහලෙක් වාගේ සේවය කරගෙන පංචකාමයට සේවය කරන්නට කලින් අපි හිතන්න ඕන දෙයක් එහෙනම් මෙච්චර කාලයක් අපි වැරද්ද හදාගන්න නැතුව මෙච්චර කාලයක් අපේ අඩුපාඩු තේරුම් ගන්න නැතුව අනන්ත අප්‍රමාණ අඩුපාඩුත් එක්ක හිඳලා හිඳලා දැන් ඇවිල්ලා අපි දොස් කියනවා සාසනයට ගුරුවරුන්ට මේවා මතක හිටින්නේ නැහැ මේවා අපට තේරෙන්නේ නැහැ තේරෙන්න කලින් වඩලා හින්දපාය මතක හිටින්න කලින් 100 වඩලා තියෙන්න එපාය විදර්ශනා වඩලා තියෙන්න එපාය ප්‍රඥා පාරමිතා පුරලා තියෙන්න එපාය යලට මොනවද වපුරන්නේ? මහට මොනවද වපුරන්නේ? වැව් ටිකේ වතුර ටික රඳව ගන්න මොනවද කරන උප්පරවැටිය? එහෙනම් මේවා නරක් වෙන්න කලින් මේවට මොනවාරි තෙල් වර්ගයක් ගාලා කොහොමරි වෙළඳ පොළට ගිහිල්ලා මේක මුදල් කරගන්න ඕනේ. කවුරු කාලා මොනවා වුණත් කමන්නේ. බඩවැල් හිල් වෙලා ගියත් කමන්නේ. වසවිස ගාලා කොහොමරි මම මේක මුදල් කරගන්නවායි කියන ඒ කපටිකම් එහෙම නැත්නම් ඒ කෙලෙස් සහිත අසත්පුරුෂ දේවල් අපි වැඩුවා පුරුදු පුහුණු කළා ඒක තුළින් පුළුවන් තරම් පෝසත් වෙන්න වෑයම් කළා කුසල් වැඩි වෙන්නේ සීලය වැඩි වෙන්නේ එහෙනම් අපි සංසාරේ අනන්ත අප්‍රමාණ පෝසත් වෙන්න පංචකාම පිනවන්න පුළුවන් තරම් මේ පංචකාම ලෝකේ නැවත ඉපදින්න වැඩ කරලා කරලා කොහොමද මෙතනට ඇවිල්ලා අපට එකපාරට මේවා මතක හිටින්නේ පෙර සංසාරයේ අඩුපාඩු වලට අනුව අපට ටිකක් හරි මතක හිටිනවනම් අපි සාදු කියලා එකෙන් සෑයීමටපත් වෙන්න ඕනේ. හැතියාන්තම් විනාඩි දෙකක් හරි මතක හිටින්න මොනවාරි පෙර සංසාරේ වඩලා තියෙනවා. විනාඩියක් මතක හිටින්න මොනවාරි පෙර සංසාරයේ දසපාරමිතාවේ මොනවාරි එකක් පුරලා තියෙනවා. අනේ පිං සිද්ධ වෙන්න මෙච්චර පංචකාම ලෝකේ මෙරි මෙරි ඉපදිච්ච මට මොනවාරි එකක් වඩන්නත් කාලයක් තිබිලා තියෙනවා. ඒ වඩපු ටිකට මේක මතක වුණේ. එහෙනම් ඒ දෙයින් පුදුමාකාර සෑයීමටපත් වෙලා සන්තෝෂයටපත් වෙලා අර විනාඩියට මතක තිබිච්ච ටික හොඳට තේරුම් අරගෙන ඒක පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරගෙන ඒක තුළින් මාර්ගඵල නිවන් අවබෝධ කරනවා නම් එයා තමයි ලද දෙයින් සතුටු වෙන තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා අද අපට ලැබිච්ච සේනාසනයට අපි සෑයීමටපත් වෙන්නේ අපි පරිභෝජනය කරන සිවුරු වලට අපි සෑයීමටපත් වෙන්නේ අද අපට ලැබෙන දාණයට අපි සෑයීමටපත් වෙන්නේ අපට ලැබෙන ගිලම්පසට අපි සෑයීමටපත් වෙන්නේ අපට ලැබෙන බේසජ්ජයට අපි සෑයීමටපත් වෙන්නේ ඇයි අපි බලාපොරොත්තු වෙන්නේ ඔක්කොම අදි සුඛපභෝගී ජීවිතයට පස්කඩෙන් සිවුරක් දුන්නාම ඒක අතගාලා පැත්තකින් තියෙන එහෙම නැත්නම් ගබඩාවට දාලා නිකන් ඉන්නවා. අපි කැමති 65 කඩෙන් සිවුරක්ම අඳින්න ලක්ෂයක එක මාර්ක සිවුරක් තියෙනවා නම් ඒක අර පොඩි ළමයා හොඩකුවේ තියාගෙන නලවනවා වාගේ හතගගා නිතරම එක වඩා ගන්නවා හිඹිනවා ඔළුව ළඟම තියා ගන්නවා ඇහැරිච්ච ගමන්ම අරන් අල්ලලා බලනවා. හැබැයි පස්කඩේ සිවුර හතගාලා පැත්තට පැත්තට විසි කරනවා. ඒ කියන්නේ එයා ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. නොලද දෙයින් සතුටු වෙන්නේ එයා තාම ලෝභයේ වඩනවා. ලෝභයේ සරණ යනවා, තෘෂ්ණාවේ සරණ යනවා, කෑදරකමේ සරණ යනවා. එහෙනම් තාපසයාගේ ಗುಣ එන්න එන්න පිරියනවා. ಗುಣ වැඩෙන පැත්ත නැවතිලා. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ අඩුපාඩු තියෙනවා. අපි තාම ලදෙදින් සෑයීමටපත් වෙන මානසිකත්වයේ හදාගෙන නැහැ. ඒ හඩුව දැනුත් අපට තියෙනවා නේද? පිණ්ඩපාත යන තපස්වරුන්ගේ සමහර මූණවල් දැක්කාම ඇඹුල් වෙලා ගිහිල්ලා මොකද්ද කියලා බැලුවාම අද සැරට මොකවත් හම්බෙලා නැහැ. අද සැරට ටිකක් තිබුණනම් හොඳයි සීතලයි මොකවත් හම්බුන්නේ එයාට හරි තරහයි අද දාන පිළිබඳව. එහෙනම් පෙර සංසාරයේ සැරට පූජා කරලා නැහැ. අපි හැමෝටම යාපද්දේ පූජා කරලා තියෙන්නේ තපස්වරුන්ට සැර අගුණයි අපි දන්නේ නැහැ මේ සැරකෑම වල තියෙන කැමැත්ත නිසා අපට වෙන ආපදාව කුමක්ද කියලා. සැර කියලා කියන්නේ මිරිස්. මිරිස් වැඩිපුර ශරීරගත වුණාම වැඩිපුර ශරීරගත වෙච්ච මිරිස් ටික ලේගත වුණාම ලේ වල තියෙන ප්‍රාණ වායු එහෙම නැත්නම් ඔක්සිජන් ටික දහනය කරනවා. අපි ආලා නැද්ද? ගින්නට ප්‍රාණ වායුව පිච්චෙනවා කියලා. ගින්න තිබිච්ච ගමන්ම ගින්න ඇවිලිච්ච ගමන්ම ඔක්සිජන් දාහනය වෙනවා. ඒ කියන්නේ ප්‍රාණවායු අඩු වෙනවා. එහෙනම් කයට වැඩිපුර මිරිස් ගියාම කයේ ප්‍රාණය වැඩිපුර දහනය වෙනවා. ඒ කියන්නේ සෛලවලට ප්‍රාණ ශක්තිය අඩු වෙනවා. එහෙනම් සෛලවල භ්‍රමණ වේගය වැඩි වෙලා තරහා වැඩි වෙනවා. ප්‍රාණ ශක්තිය ඕනවට වඩා තියෙනවා නම් හැයෙන දේවල් දැනෙන දේවල් හැඟෙන දේවල් හැම දෙයක්ම මනාකොට හාන්න මනාකොට තේරුම් ගන්න මනාකොට ඉතන්න අපට කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා ප්‍රාණ ශක්තිය අඩු නම් අපගේ කයේ ශක්තිය අඩු නිසා කම්පාවක් ඇති වෙනවා පීඩනයක් ඇති වෙනවා ඒක කුමක්ද කියලා දැනගන්න ඒක කුමක්ද කියලා දැකගන්න එතකොට द्वේෂය හට ගන්නවා තරාව කියන්නේ වෙන මොකවත් නෙමෙයි. ද්වේෂය කියන්නේ මොකවත් නෙමෙයි. මේ බඹයක් විතර උස මේ කයේ ප්‍රාණ අණු එහෙම නැත්නම් ප්‍රාණ ශක්තිය ඇදිලා තින්නේ තරංගයකින්. ඒ තරංගයේ සම්පූර්ණයෙන්ම ඇදිලා තින්නේ අණු වලින්. මේ අණු වල භ්‍රමණ වේගය වැඩි නම් එයාට ද්වේෂය තියෙනවා. භ්‍රමණ වේගය අඩු නම් එයාට මෛත්‍රිය තියෙනවා. මෙච්චරයි මේ මේ කියන ධර්මතාවයේ ඇත්ත කතාව. එහෙනම් වැඩිපුර මිරිස් කනකොට ප්‍රාණ ශක්තිය වැඩිපුර දාහණය වෙනවා. ප්‍රාණ වායුව දාහණය වෙනකොට පිච්චෙනකොට කයේ ප්‍රාණ ශක්තිය අඩු වෙනවා. එහෙනම් බොහොම ස්වල්ප ප්‍රමාණයයි ප්‍රාණ ශක්තිය තියෙන්නේ. ඇසකන දිව නාසය සමසිත මේ පටවියාපෝ තේජෝ වායව වලින් ඇතිවෙච්ච නාම රූපات එක්ක ගනුදෙනු කරනකොට ඒ ගනුදෙනුවට ශක්තියක් වැය කරන්නට ඕනේ. දකින්න ශක්තියක් ඕනේ. රස දැනගන්න ශක්තියක් ඕනේ. කතා කරන්න, සවන් දෙන්න ශක්තියක් ඕනේ. සිතන්න ශක්තියක් ඕනේ. මේ ශක්තිය ආයෝජනය කරන්න කයේ ශක්තිය අඩු කයේ පැවැත්මට ශක්තිය අඩු ඒක නිෂ්පාදනය කරගන්න ඒ ඇතිවෙන වැයවීම නැවත සකසා ගන්න එහෙම නැත්නම් අඩුව පිරිමා ගන්න කයේ තියෙන ප්‍රාණ ශක්තිය අණුවල භ්‍රමණ වේගය වැඩි කරනවා වැඩිපුර භ්‍රමණ වේගයකින් අර ක්‍රියාකාරීත්වය ඇති කරනකොට පටිගිය හට ගන්නවා ඒකයි වැඩිපුර මාංශයලා ඉන්න කෙනෙකුට තේ බොනවද කියලා ඇහුවාම තුදල්ලෙන් ගාන්න හදනවා බත් කනවද කිව්වාම රවනවා ඇයි වචනයක් ඇහෙනකොට තරහා යන්නේ ඒ ඇයෙන වචනය තේරුම් ගන්න සංසුන්ව ක්‍රියා කරන්න ප්‍රාණ ශක්තියට නැහැ. ඒ නිසා වැඩිපුර මාංශයලා වැඩ කරන කෙනාට මොනවාර එකක් කිව්වාම එයාට පුදුමාකාර විදිහට තරහා යනවා. වැඩිපුර මාංශයලා ඉන්න කෙනෙක් දිහා බලලා මොකවත් කියන්න ඕන නිකන් ඉනා වෙලා බලන්න පොළු අරගෙන පස්සෙන් පන්නනවා. ඒ තරම් තරහා වැඩිපුර ප්‍රාණ ශක්තිය තියෙන කෙනෙකුට hina වෙලා බලන්න එයාත් hina වෙනවා. ඇයි එයාට ඒක දරා ගන්න පුළුවන්. එහෙනම් මේ द्वේෂය අටගන්නේ ප්‍රාණ ශක්තිය අඩු නිසා ප්‍රාණ ශක්තිය අඩුවන්නේ වැඩිපුර මිරිස් ගන්න නිසා මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් පෙර සංසාරයේ මෛත්‍රිය වඩන්නේ නැති මෛත්‍රියෙන් කතා කරන්නේ නැති හැමෝටම දයාවෙන් අනුකම්පාවෙන් වචන සංග්‍රහ කරන්න ඇති ඒකේ ආනිසංශයක් වෙන්න ඇති අද පින්ඩපාතේ කිසිම මිරිසක් නැති සැරක් නැති බොහොම ලාමක කෑම අපට හම්බෙලා තියෙන්නේ ඒ කුසලයේ දැක්කේ නෑ ඒ ලද දෙයින් සෑයීමටපත් උන්නේ අද අර කම්බ උන්නේ මේක කම්බ උන්නේ අද කිසිම පළතුරක් කම්බ උන්නේ කියලා අර නොලද දෙයින් සන්තෝෂ වෙන්න අපි මේ පටිගියක් ඇති කරගෙන බලන්න අද උදේ පාන්දරම පිණ්ඩපාතේ කරපු ගමම වඩලා තින්නේ ගුණයක් නෙමේ අගුණයක් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වැරදි තියෙනවා නේද? එහෙනම් මේ විදිහට වැරදි වැඩි කරගෙන මේ විදිහට වැරදි නිර්මාණය වෙන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරගෙන අපි කොහොමද කෙලෙස් නසන්නේ? අපි කොහොමද සසරෙන් එතර වෙන්නේ? අපට කවදාවත් සසරෙන් එතර වෙන්න හම්බෙන්නේ නැවත උත්පත්තියක් තමයි හිමි වෙන්නේ. හේතුව අපි මේ හදලා තින්නේ සසරෙන් එතර වෙන වැඩපිළිවෙලක් නෙමෙයි. සසරේ ස්ථීර පදිංචි කරුවෙක් වෙලා නතර වෙන ක්‍රමවේදය. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැන් අපි තේරුම් ගන්නට ඕනේ ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ නැති ගුණය අපි තුල තියෙනවයි කියලා කියන්නෙම හැමදාම අපි හේතු හදනවා නැවත ඉපදෙන්න. එහෙනම් අපට ලැබෙන සෑම පින්ඩ පාත්‍රයක් තුලින්ම අපි සන්තෝෂ වෙන්න ඕනේ. ඒ ලැබෙන්නේ මගේ කුසලයට අනුව මොනවා ලැබුණත් ඒ තුලින් මම සෑයීමටපත් වෙන්නට ඕනේ. එහෙනම් අපේ සිටිවිලි වලට අපි සෑයීමටපත් වෙන්නට ඕනේ. මට ඉතින්නේ මෙන්න මේක හරි කියලා. එහෙනම් ඉතින් නැති දේ අපි කල්පනා කරලා කම්පා වෙන්න බෑ. සමහර යෝගිවරු ඉන්නවා මට ගොඩාක් ප්‍රඥාව තියෙන්න ඕනේ. මට හැම දෙයක්ම තේරෙන්නට ඕනේ. මේ ලෝකයේ තියෙන සතරමා භූතවල තියෙන සියලු ධර්මතාවයන් මට තේරෙන්නට ඕනේ. ඒ වගේ මහා ගැඹුරු ප්‍රඥාවක් මට ඕනේ. සර්වඥතා ඥානය වගේ එකක් මට ඕනේ කියලා එයා පතනවා පතනවා පෙර සංසාරේ කවදා තව ප්‍රඥා පාරමිතා පුරලා නැහැ. හේතුව එයාට මේ භවයේ කිසිම දෙයක් තේරෙන්නෙත් නැහැ. කිසිම දෙයක් එයාට ඉගෙන ගන්නත් බෑ. එහෙනම් ප්‍රඥා පාරමිතා පිරීලා නැත්නම් අධ්‍යාපනයේ පීඩන්නේ ප්‍රඥා පාරමිතා පිරීලා නැත්නම් අවබෝධයේ පීඩන්නේ ප්‍රඥා පාරමිතාව නැත්නම් දැනුම පීඩන්නේ එහෙනම් තමන්ගේ මේ භවයේ තියෙන ඒ චරිතයේ තියෙන ಗುಣ ටික දැක්කාම තමන්ට තේරෙන්න ඕනේ තමන් වඩලා තියෙන්නේ මොනවද වඩලා නැත්තේ මොකද්ද කියලා. එහෙනම් වඩලා නැති එක වැඩිපුර ඉල්ලනවා නම් ඒක එයා එයාගේ අඩුවක් මිසක් ඒක කර්මයේ දෝෂයක් නෙමෙයි. එහෙනම් අපට තියෙන්නේ මොනවද තේරෙන්නේ අපට අන්න ඒ දෙයින් අපි සෑයීමටපත් වෙන්න ඕනේ මට මා විශාල ප්‍රඥාවක් නැහැ මට මොකවත් තේරෙන්නේ හැබැයි මට මොකවත් තේරෙන්නේ නැහැ කියන එක මට තේරෙනවා අන්න ඒ දෙයින් අපිට සෑයීමටපත් වෙන්න පුළුවන් නම් එයා ලද දෙයින් සන්තෝෂයටපත් වෙන සෑයීමටපත් වෙන තාපසයෙන් කාරණා 25ක් විතර කිව්වා. හැබැයි එකක්වත් මට තේරුන්නේ හැබැයි මේ හැම දෙයක් තුළින්ම මට තේරෙනවා මගේ චරිතය නිසා මෝටම දුකක් ඇති වෙනවා. මගේ චරිතය නිසා මෝම කම්පා වෙනවා. ඒක මට හදාගන්න ඕනේ. ඒක තමයි මගේ හඩුව. ඒක හැදුවා නම් හරි කියලා. අන්න ඒක තේරුණයි කියලා කිව්වාම අර 25 තේරුම් නැති වුණාට යමක් තේරුණා. අන්න ඒ තේරිච්ච දෙයින් සෑයීමටපත් වෙන්නට ඕනේ. එහෙනම් මේ විදියට අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ සෑයීමටපත් වෙන්නේ නැති අවස්ථා අනන්තයි අප්‍රමාණයි. සමහර අවස්ථාවලදී සමහර අය කතා කරන දේවල් වලින් අපි කම්පා වෙනවා. අදනම් කතා කළේ මට අපාස කරලා අර කතාව නම් සම්පූර්ණ මම නිඳා කරලමයි මේ කළේ. මොකට මගේ ආත්මගරුත්වය නැති කරන්න මෙච්චර දඟලනවද? මොකක් නිසා මට මේ තරම් අපාස කරනවද කියලා අපි කම්පා වෙන්නේ නැද්ද? එහෙනම් අපේ හේතුඵල ධාමට අනුව නම් අපට හැයෙන්නේ මිනිස්සු වචන සංග්‍රහ කරන්නේ අපේ කර්මයට අනුව නම් ඒකෙන් අපි සෑයීමටපත් වෙන්න ඕනේ නේද? පෙර සංසාරෙත් මේ විදියට කල්ලි ගෑයිලා අපි අපහාස කරන්නේ නැති අද කල්ලි ගෑයිලා මට අපහාසයක් ලැබුණා මගේ කර්මය මට නැවත පරිසම් දුන්නා අන්න ලද දෙයින් සන්තෝෂට වෙන සිත ඒ සිත අපි හදා ගන්නට ඕනේ එහෙනම් අපට ඇහෙන සෑම දෙයක් තුලින්ම ඒක මම ලද දේ මගේ කර්මය මම මේ ලබන්නේ ඒ තුලින් මම සන්තෝෂ වෙන්නට ඕනේ සෑයීමටපත් වෙන්නට ඕනේ. පේන හැම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙන්නට ඕනේ. මිදුල මේ ආකාරයෙන්ද මම ඒකට සෑයීමටපත් වෙනවා. වාලය මේ ආකාරයෙන්ද ඒකට සෑයීමටපත් වෙනවා. දොර මේ විදිහටද ඒකෙන් සෑයීමටපත් වෙනවා. මේ හැම දෙයක් තුලින්ම පරිභෝජනය කරන්න තියෙන වච්ච කුටිය, ඒ පාරවල් මිදුල ඔක්කොම මේ විදිහටද ඒ හැම දෙයින්ම සෑයීමටපත් වෙනවා. ලද දෙයින් සෑයීමටපත් වීම තාපසයාට අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණාංගයක්. ඒක නැත්නම් එයා කොටිය විමානයක් කරනවා පාරවල් මාපාර වාගේ කාපට් කරනවා වච්ච කුටිය සුරංගනාවන් ඉන්න විමානයක් වාගේ කරනවා හැම තැනම ලස්සනට අදාළ එතනින් යන්න විදියක් නැහැ බැඳීම් කඩන්න විදියක් නැහැ ඒවා නඩත්තු කරන්න ගැටෙනවා කවුරු කෙනෙක් අපිරිසිදු කරාම ගා ගන්න හදනවා දබර වෙන්න හදනවා වච්ච කුටිය ඒ බත් දාලා කන්න පුළුවන් විදියට පිරිසිදුයි ඒකේ අඩිපාරක් පැල්ලමක් මොනවා හරි තිබුණාම ඒ මිනිසුන්ගේ දත් කඩන්න හදනවා ඒකට කිසිම කෙනෙකුට යන්න දෙන්නේ නැහැ නැහැ පාවිච්චි කරන්න දෙන්නේ නැහැ තමන්ගේ වැසිකිළිය තමන්ගේ ජීවිතයට වඩා වටින විදියට ඒක පරිස්සම් කරනවා මේ හැම දෙයක් තුළින්ම තමන්ට තේරෙන්නේ නැහැ මම ඉර වෙලා ඉන්නේ මෙතන කවදාවත් මේ දෘෂ්ටියෙන් ගලවන්න බෑ එදා දරුවොත් මේ විදියට අල්ලාගෙන හිටියේ අද ගොඩනැගිලි අල්ලාගෙන ඉන්නවා එදා භාර්යාව මේ විදියට බඳාගෙන හිටියේ අද මේ කුටි වලට මිදුල් වලට මම බඳගෙන ඉන්නවා එහෙනම් තාම බැඳිච්ච ස්වභාවයේ තියෙනවා තාම ගැටෙන ස්වභාවයේ තියෙනවා තාම මම මේ නාම රූප වලට ඇලිලා එහෙනම් එදා මිනිසුන්ට ඇලිච්ච මම අද බඩු මුට්ටු වලට සේනාසන වලට පිරිකර වලට ඇලිලා එදා මිනිසුත් එක්ක මං ගැටුණා අද මේ බඩු මුට්ටු වලට ඒවා වෙනස් වෙනකොට ඒවා දරා ගන්න බැරුව මං ගැටෙනවා එහෙනම් ගැටීම හැලීම එදත් තිබුණා අදත් තිබුණා එදත් පුතිජනයි අදත් පුතිජනයි කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ ඉසේ තියෙන කෙස් ටික විතර ගැලවිලා තියෙනවා ඒ ගී ඇඳුම් වෙනවට සිවුරක් පෙරවිලා තියෙනවා එහෙනම් අපේ නිල ඇඳුම වෙනස් වෙලා ස්වરૂපය පොඩි වෙනසක් වෙලා හැබැයි ඇතුළේ ඉන්න පුද්ගලයා මානසික ස්වභාවය ඒ ආකාරයටම පුතුජනයි මෙන්න මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. ඇලීම් කැඩෙන්නට ඕනේ, ගැටීම් කැඩෙන්නට ඕනේ. ඒ ඇලීම් ගැටීම් කැඩෙන්න ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්න පුළුවන්කම තියෙන්නට ඕනේ. එහෙනම් සමහර අය මට කතා කරන්නේ සමහර අය ආක බලාගෙන යනවා. එහෙනම් මම සංසාරේ මේ විදිහට වෙන්න ඇති සලකන්නේ ඒක තමයි මම ලද ඒක තමයි මගේ උරුමය. ඒක තමයි මට ලැබින්න තිබිච්ච අන්න ඒකෙන් සෑයීමටපත් වෙනවා. ඒ අය අසුරු කරගන්න, මිතුරු කරගන්න නැති සම්බන්ධකමක් වඩාගෙන තේ කඩයක් දාගෙන තේ බිබි රටේ නැති දෙතිස් කතා කතාගෙන අනවශ්‍ය සම්බන්ධකම් අදාගන්න අපි වෑයම් කරන්නේ නැහැ ඒකට මාන්සිය දරන්නේ නැහැ එහෙනම් අපේ ජීවිතවල අපිට අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැනක් තමයි නොලැබිච්ච දේ ලබාගෙන සන්තෝෂ වෙන සිත. ඒක द्वේෂසාගත සිතක්. ඒක ලෝභසාගත සිතක්. කාමසාගත සිතක්. එහෙම නැත්නම් ඒක මෝහසාගත සිතක්. එහෙනම් අපි මෙච්චර කාලයක් ලෝභ දේශ මෝහ කියන මේවත් එක්ක තමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. අද ඉඳලා හමෝග අද්වේෂ අලෝභ විරාග කියන ආර්ය සිතවිලි අපි හදන්නට ඕනේ. ඒකට හැම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙන වෙන්නට ඕනේ සෑයීමටපත් වෙන ඒ අවබෝධය ඒ ප්‍රඥා ඇස අපි පාල කරගන්නට ඕනේ ධාම්මස පාල කරගත්තා ප්‍රඥා ඇස පාල කරගන්නට ඕනේ. දාන ඇස පාල කරගන්නට ඕනේ. වීර්ය ඇස පාල කරගන්නට ඕනේ. මෛත්‍රී ඇස පාල කරගන්නට ඕනේ. සිල් ඇස පාල කරගන්නට ඕනේ. සමාධි ඇස පාල කරගන්නට ඕනේ. මේ විදිහට අපිට ඇස් තියෙනවා 32ක්. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපිට තිබිලා තියෙන්නේ ලෝභ ඇස, කාම ඇස, රාග ඇස, තෘෂ්ණ ඇස, ద్వේෂ ඇස, පලිගන්න ඇස. එහෙනම් මේ විදිහට අපි කෙලෙස් එක්ක අනාර්ය ඇස් තමයි අපි දිනු කළේ. අද ඉඳලා අපි ආර්යස් දිනු කරන්නට ඕනේ හැම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙන ඇස දිනු කරගන්න හැම දෙයක් තුලින්ම සෑයීමටපත් වෙන ක්‍රමයට දකින්න හැම වචනයක්ම සවන් දෙන්න සෑයීමටපත් වෙන මනසෙන් හැම වචනයක්ම කතා කරන්න අනිත් අයගේ සිතට දුක් නොලැබෙන සෑයීමටපත් වීමෙන් කතා කරන්න තමන්ගේ වචන වලින් අපහාස කරන්න එපා තමන්ගේ වචන වලින් රිදවන්න අදහස් කරගෙන කතා කරන්න එපා අනිත් අයට නිନ୍ଦා ඇති වෙන විදියට වාක්‍ය වදන්තිය හදන්න යන්න එපා එහෙනම් අපේ වචනේ අනිත් අයට පීඩා නොවනවා නම් අන්න අපි වචනේ සෑයීමටපත් වෙනවා අපේ චර්යාව තුළින් අපි සෑයීමටපත් වෙන්න ඕනේ. සිටිවිලි වලින් අපි සෑයීමටපත් වෙන්න ඕනේ. එහෙනම් අපි මේ මොහොතේ ඉඳලාම ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියන මානසිකත්වය වඩන්නට ඕනේ. අනන්ත අප්‍රමාණ අපේ ජීවිතවල අපි ලද දෙයින් සන්තෝෂ වෙන්නේ නැතුව අපිට ලැබිච්ච භාර්යාව මෙයා තමයි. එහෙනම් මේකෙන් මං සෑයීමටපත් වෙන්න ඕනේ කියන එක පැත්තකින් තියලා පාර යන සෑම කාන්තාවක්ම කසාද බඳින්න අපි බලන්නේ නැද්ද? හැම කෙනත් එක්කම කාමයේ වසර අසුරවන්න අපි සිටිවිලි දෙවෙනි පාලකරේ නැද්ද අපට ලැබිච්ච ගේ මේක නම පාර යනකොට මේ ගේ හොඳයි මේ තට්ටු දෙක හොඳයි අර ගේ හොඳයි කියලා හැම ගෙදරකටම අපි හිමිකම් කියන්න හැදුවේ නැද්ද අපට තියෙන වාන කබල මේක තමයි මට ලැබිච්ච දේ කර්මයට අනුව මේකෙන් සෑයීමටපත් වෙන්න දකින දකින හැම වාණයකටම අපේ හිත ගියේ නැද්ද එහෙනම් ගී කාලේ ඉඳලා සංසාරේ හැමදාම පුරුදු කරපු එකක් තමයි නොලැබිච්ච දේ ලබාගෙන සන්තෝෂ වෙන ඒ රාගික සිත ද්වේෂසාගත සිත කාමුක සිත ලෝභසාගත සිත දියුණු කරන එක අදින් පස්සේ අපි ඒ සිත් දියුණු කරන්නේ අද ඉඳලා ලද දෙයින් සෑයීමටපත් වෙන සන්තෝෂයටපත් වෙන සිත දියුණු කරනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා ඇසින් ලැබෙන හැම දෙයක් තුළින්ම සෑයීමටපත් වෙන්න මේ මොහොතේ ඉඳලා කනට ලැබෙන සෑම වචනයක් තුළින්ම සෑයීමටපත් වෙන්න දබර වෙන්න යන්න එපා, පොරබදින්න යන්න එපා, ඒවට උත්තර බඳින්න යන්න එපා. ලැබෙන සෑම වචනයක් තුළින්ම සෑයීමටපත් වෙන්න ලැබෙන සෑම ලුණු ඇඹුලක්ටම සෑයීමටපත් වෙන්න ලැබිච්ච නැති ලුණු ඇඹුල් අරඹයාගෙන යන්න එපා. නොලැබිච්ච දේවල් එක සටන් කරන්න යුද්ධ කරන්න යන්න එපා. ඒවා ලබා ගන්න වෑයම් කරන්න එපා. ඒ නිසා කෑදරකම, තණ්හාව, තෘෂ්ණාව ඇති වෙලා නැවත අනාර්ය මාර්ගයට යනවා. එහෙනම් අපේ චර්යාව තුළින් අපි සෑයීමටපත් වෙන්නට ඕනේ. අපගේ සිතුවිලි වලින් අපි සෑයීමටපත් වෙන්න ඕනේ. අපිට තේරෙන අවබෝධයෙන් අපි සෑයීමටපත් වෙන්න ඕනේ. අපගේ ප්‍රඥාවේ තරමින් අපි සෑයීමටපත් වෙන්නට ඕනේ. එහෙම නැතුව ප්‍රඥාව තව ඕනේ, තව ඕනේ කියලා අපි විදර්ශනාව අරඹයාගෙන යනකොට ඒක තුළින් ප්‍රඥාවට ලෝභකමක් ඇති වෙලා නේද? ප්‍රඥාවට ගැට්ටනයක් ඇති වෙලා නේද? පටිගියක් ඇති වෙලා නේද? ප්‍රඥාව නිසා දැන් ආයි දෘෂ්ටියක් ඇති වෙලා නේද? එහෙනම් කෙලෙස් නිරෝධ වුණොත් ඇති මට මොකවත් අවශ්‍ය නැහැ කියනකොට ප්‍රඥාවෙන් විතරක් නෙමෙයි අපගේ සියලු පාරමිතා වලින් අපි පරිපූර්ණත්වයටපත් වෙනවා. එහෙනම් අස කන දිව නාසය සමසිත කියන ආයතන වලට අද ඉඳලා නාම රූප ගනුදෙනු කරනකොට හැම නාම රූප සංඥා සංස්කාර හැම එකක් තුලින්ම අපි සෑයීමටපත් වෙන්නට ඕනේ නොලද දේ ලබාගෙන තෘප්තිමත් කරන ඒ බලාපොරොත්තු අපි ඇති කරගන්න අපේ දුර්වලකම් අපි තේරුම් ගත්තා ඒක ඒ විදිහට වෙන්න ඕනේ මේක මේ විදිහට වෙන්න ඕනේ මේ මිදුල් මේ විදිහට ඇදෙන්න ඕනේ මේ ගොඩ නැගිලි මේ විදිහට වෙනස් වෙන්න ඕනේ කියලා අපට ලැබෙන්නේ නැති දේවල් ලබා ගන්න අපට ලැබෙන්නේ නැති දේවල් දේවල් අපි බලාපොරොත්තුෙන් අපි වෙනස් කරන්න හැදුවා. සමහර විට අපිට කර්මයේ තියෙන්නේ මෙන්න මේ විදිහට ලැබෙන්න නම් නෑ අර විදිහට ලැබෙන්න ඕනේ කිව්වා මේක ඒම්මම නවතිනවා. ඇයි? අපි බලාපොරොත්තු වෙන දේ අපේ කර්මවල තැම්පත් වෙලා නෑ. එහෙනම් අපේ ගිණුම් වල තියෙන්නේ රුපියල් 500ක් නම් අපි රුපියල් 450ක් ලියලා කවුන්ටරේට දුන්නාම බැංකුවේ නිලධාරියා අපිට වහාම ඒක අනුමත කරලා 450 අපට ලබා ගන්නට අවස්ථාව දෙනවා. තියෙන්නේ අපේ ගිණුමේ රුපියල් රුපියල් 500යි අපි 1500ක් ලියලා දුන්නාම ඒ පෝරමය එයා කැන්සල් කරලා එහෙම නැත්නම් අවලංගු කරලා ඒ මුදල් අපිට ලබා දෙන්නේ නැහැ. එයා අපිව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ අපට තියෙන කුසලයේ කුමක්ද? ඒකට අනුව තමයි ලැබෙන්නේ. අපට තියෙන අකුසලයේ කුමක්ද? ඒකට අනුව තමයි නොලැබෙන්නේ. එහෙනම් නොලැබෙන දේවල් බලාපොරොත්තු වුණාම අර ලැබෙන දේ ලැබෙන්නේ නැහැ. ඇයි? අපි බලාපොරොත්තු වෙන්නේ අරක අලුත් කර්මයක් අදලා. එහෙනම් ඒ කර්මයට අපි කුසල් පුරලා පින් පුරලා ඒක සම්පූර්ණ වෙනකන් ගොඩනැගිලි නැවතෙනවා. පාරවල් නැවතෙනවා, ಗುಣධර්ම නැවතෙනවා, පාරමී නැවතෙනවා. අපේ තපස් ජීවිතය ඒ ඝන ආර්ය මාර්ගයේ එන හිටිනවා. දැනටම අනන්ත අප්‍රමාණ අපට වැරදිලා තියෙන්නේ මෙන්න නොලැබෙන තීන දේවල් අපි ලබා ගන්න වෑයම් කරනවා කුසල් නැති දේවල් වලට බලාපොරොත්තු හදනවා බලාපොරොත්තු කියන කර්මය හැදුවා නමුත් ලැබෙන්න කුසල් නැහැ ඒ නිසා ලැබෙන්න තිබිච්ච දේ එහෙම හැන හිටිලා ඒවා නිකං කල් යනවා එක්කෝ මිනිස්සු ලැඩ වෙනවා එහෙම නැත්නම් ඒ මිනිසුන්ට කරන්න මානසිකත්වය පාළ වෙන්නේ ඒකට හේතුව අපට ලැබෙන්න තියෙන දේ අරක අපි ඉල්ලන්නේ මේක එහෙනම් කවදාවත් ඒක අපට ලැබෙන්නේ එහෙනම් අනන්ත අප්‍රමාණ ලද දෙයින් සන්තෝෂ වෙන්නේ නැති නිසා අපේ ජීවිතේට මොනතරම් දේවල් අපට ලැබෙන්න තිබිච්ච දේවල් අපට අයිමි වෙලා තියෙනවද නැති ප්‍රශ්න ඇති වෙලා තියෙනව නේද නැති ගැටීමක් ඝටනයක් අපට ඇති වෙලා තියෙනව නේද අපේ තිබිච්ච මානසිකත්වය විකෘති වෙන්න කලබල වෙන්න කම්පා වෙන්න ඒ තුලින් හේතු සැකසුණා නේද එහෙනම් හද ඉඳලා ලැබෙනකන් ඉවසන්න ලැබුණට පස්සේ සෑහීමටපත් වෙන්න. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි බලාපොරොත්තු අදාගන්න අනාගතේ ජීවත් වෙන්න හැම දෙයකම කර්මානුරූපී වෙන්න හරිනවා. වෙන හැම දෙයක් තුලටම සාදු කියලා ලද දෙයින් සෑහීමටපත් වෙනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපට ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබෙන්න පටන් ගන්නවා. ඒ හැදිලා භාගිත තියෙන දේවල් ඔක්කොම හැදෙන්න පටන් ගන්නවා. ලැබෙන්න තියෙන දේවල් වහාම අපට ලැබෙන්න පටන් ගන්නවා. අපිට වෙන්න තියෙන දේවල් මේ මොහොතේ ඉඳලා වෙන්න පටන් ගන්නවා. අපේ කර්ම නිසා මේවා නැවතිලා තියෙන්නේ. අපි හේතුඵල ධාම දන්නේ නැහැ. කර්මා කර්මඵල මේ තරංගවල නිර්මාණය වෙන ඒ විද්‍යාව අපි දන්නේ නැහැ. අපි හිතන හිතන විදියට කර්ම හදනවා. වාඩි වෙලා සිටිවිලි දහස් ගණන් කල්පනා කරනවා. හැබැයි ඒ දහසක් සිටිවිලි ක්‍රමයට ඒවා තීරණය වෙන්න ක්‍රියාත්මක වෙලා ප්‍රතිඵල දෙන්න ඒකට අදාළ කුසල් නැත්තම් පින් නැත්තම් අපි සිටිවිලි වලින් හැදුවට වැඩක් නැහැ ඒක පරිසම් දෙන්න ක්‍රියාත්මක වෙන්න එහෙනම් ඒකට අදාළ කර්මයේ සැකසෙනකන් තියෙන දේවල් ඔක්කොම එන හිටිලා තියෙනවා එහෙනම් අද අපේ සෝවාන් ඵලය එන හිටිලා තියෙන්නේ ඒකට අදාළ කර්මය අපි හදලා නැහැ ඒකට අදාළ පින අපිට පිරීලා නැහැ. ඇයි අපි හදලා තියන්නේ වෙන කර්ම. අපි නැති දේවල් බලාපොරොත්තු වෙනවා. මම සෝවාන් වෙලා අන්න අර විදියට ජීවත් වෙනවා. සකු르දාගාමි වෙලා මේ විදියට දේශනා කරනවා. අනාගාමි වෙලා මේ විදියට ජීවත් වෙනවායි කියලා නැති කර්ම හදනවා. ඇත්තටම අපට වෙලා තියෙන්නේ අනාගාමි වෙලා දෙන වළඳ හම්බෙන දේ කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. එහෙනම් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න නම් අපට තියෙන්නේ අපි බලාපොරොත්තු වෙලා තියෙන්නේ සක්විති රජ වැදකම වාගේ එකක් කරන්න එහෙනම් අර මානසිකත්වයේ හැදෙනකන් ඒ ඵලය ලැබෙන්නේ නැහැ. එහෙම නැත්නම් අර බලාපොරොත්තු වෙන දෙයට අදාළ කුසලයේ සම්පූර්ණ වෙනකන් ඒක ලැබෙන්නේ නැහැ. බලන්න අපේ අර කතරගම වඳින්න ගිහිල්ලා අතරමං වුණා වාගේ නේද? අන්න අපේ කට වැරදුනා. එහෙනම් කැලෑවල් වලට රක්ෂිත වලට ගිහිල්ලා කට වැරදුනාම පාරේමම උම්මතකෝ වාගේ අමතක වෙලා වැරදිනවා වාගේ දැන් අපි සිතවිලි වලින් අපගේ ආර්ය ජීවිතයේ වරදගෙන අපි දැන් අතරමං වෙලා අපට ලැබෙන්න තියෙන කියන දෙයට ලැබෙන්න දීලා නැහැ. අපි වෙන වෙන චෛතසික වලින් කර්ම හදලා එතකොට අපි බලාපොරොත්තු වෙන දෙයට කර්ම නැති නිසා ඒක ලැබෙන්නේ මේකට අපි එකඟ නැති නිසා මේක ලැබෙන්නේත් නැහැ. එහෙනම් ජීවිත කාලේ හැමදාම අපට ඉන්න වෙන්නේ පුතුජන ස්වභාවයෙන්. එහෙනම් මට කොමරි කෙලෙස් නැති වුණත් ඇති සසරෙන් එතර වුණත් ඇති කියලා ඉතලා බලන්න දින හතක් යනකොට අපේ මාර්ගයේ වැඩිලා ඉවර වෙන්නේ නැද්ද? හෙට උදේ වෙනකොට මාර්ගඵලයකටපත් වෙන්නේ නැද්ද? පැය 24ක් යනකොට rahat වෙන්නේ නැද්ද කියලා කල්පනා කරලා බලන්න. එහෙනම් මේ හැම දෙයක් තුළින්ම කෙලෙස් නිරෝධ වීම පමණයි අපේ අරමුණ විය යුත්තේ. ඵලය ලැබුණා මම එහෙම කරනවා. ඵලය ලැබුණා මම මේම කියනවා. ඵලය ලැබුණා මම මේ විදිහටයි මම සාසනය වැඩ කරන්නේ කියලා අනාගතය ගැන අනන්ත අප්‍රමාණ්‍ය ඒ මනක්කල්පිත ලෝක ඇදුවාම සීන මැව්වාම ඒවා සම්පූර්ණ වෙන්න ඒකට කුසල් පිරෙන්න තව බව කෝටියක් යන්න ඕනේ. එහෙම නැත්නම් ඒ මානසිකත්වයෙන් අපි නිදහස් වෙලා සිත හදාගෙන අපට ලැබෙන්න තියෙන දෙයට එකඟ වෙලා ඒ අවබෝධයේ පාළ වෙනකම් මේක ලැබෙන්නෙත් නෑ අරක ලැබෙන්නෙත් නෑ එහෙනම් අපේ මාර්ගඵලයට අනගාලා නවත්තගෙන තියෙන අපි අපේ අවබෝධයට පයින් ගාලා තින්නේ අපි මේ අඩුපාඩු හදාගන්න මේ අඩුපාඩු හැම එකක් මැදිලා තියෙන්නේ ලද දෙයින් සන්තෝෂයටපත් වෙන්නේ නෑ ලැබෙන දෙයින් සෑයීමටපත් වෙන්නේ හැම දෙයක්ම කර්මානුරූපීව පිළිගන්න මානසිකත්වේ නැහැ. එහෙනම් මේක අපේ තපස් ජීවිතවල විශාල අඩුවක්, විශාල දුර්වලකමක්. මේ නිසා තමයි මේ සංසාරේ මෙච්චර කාලයක් අපි හැවිද හැවිද උම්මතකෝ වාගේ ගෑනුන්ගෙන් බැනුම් ඇව්වා, දරුවන්ගෙන් ගුටි කෑවා, ඒන් රකින්න ගස් උඩ මාස ගණන් අවුරුදු ගණන් පැල් රැක්කා. එහෙනම් මේ තරම් දුක් විඳලා දුක් විඳලා සංසාරේ අනන්ත අප්‍රමාණ වේසටපත් වෙලා නිසා දැන් අපිට තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවකත්වය ලැබිලා තියෙනවා. ඒ ශ්‍රාවකත්වය තුළින් අපට දැන් ගුණ ධර්ම වඩාගෙන මේ සසරේ එතර වීමට ඒ හදාස පාර වෙලා තියෙනවා. එහෙනම් දැනටමත් අපේ ජීවිතය අපි ජය අරගෙන ඉවරයි. සියලු බැඳීම් වලින් අපි නිදහස් වෙලා ශාසනයේ පැවිද්ද අරගෙන ඒකාන්ත වශයෙන්ම නිවන් දකින්නවා කියන හරමුණයි ප්‍රතිපත්තියයි දැන් අපේ විඥානයේ සතුව තියෙනවා. එහෙනම් ලද දෙයින් සෑයීමටපත් වෙන ගුණය හදන්න හැම දෙයක් තුලින්ම සන්තෝෂයෙන් වැඩහින්න මානසිකත්වය හදන්න හැම දෙයකම කර්මයට අනුව ක්‍රියාත්මක වෙන්න අරින්න ක්‍රියාත්මක වුණාට පස්සේ සෑයීමටපත් වෙන්න හේතුව කලින් සෑයීමටපත් වෙන්න පරචිත්තයෙන් දැනගන්න අපට පුළුවන් කමක් නැති නිසා කලින් දැනගෙන සන්තෝෂ වෙන්න පුළුවන් කමක් නැහැ කලින් දැනගෙන සන්තෝෂ වෙන්න ගියොත් අපි හිතන්නේ වෙන්නේ නැති එකක් එහෙම නැත්නම් නොලැබෙන දෙයක් ඒ නිසා ඒ කර්මය හැදෙනකන් ඒක ලැබෙන්නේ මේකට එකඟ නැති නිසා මේක ලැබෙන්නේත් නැහැ ජීවිතයේ හැමදාම හැමදාම අතරමං වෙලා හැමදාම මාර්ගඵල නැතුව අපි පෘතුජ්ජනිය වෙලා එහෙනම් හදහිඳලා පරිචිත්තේ නැති අපි කීකරු වෙන්න ඕනේ නියතමානි වෙන්න ඕනේ අවංක වෙන්න ඕනේ මට පරිචිත්තේ නෑ ලැබෙන්න තියෙන දේ මොකද්ද කියලා මම දන්නේ එහෙනම් ලැබෙනකන් එයා ගොඩාක් සන්තෝෂෙන් ඉන්නවා ලැබුණාට පස්සේ අනේ සාදු සාදු මේක තමයි ලැබෙන්න තිබුණේ ඒකෙන් සෑයීමටපත් වෙනවා මේක තමයි පේන්න තිබුණේ එන්න ඒ පේන දෙයින් සෑයීමටපත් වෙනවා මේක තමයි හද ඇහෙන්න තිබුණේ ගුරුවරයා හොඳටම බැන්නා ගුරුවරයා නිඳා කළා අපහාස කළා මගේ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියලා මාව ලැජ්ජාවටපත් කළා අනේ සාදු සාදු මේක තමයි මට හැෙන්න තිබුණේ ඒ ඇයිච්චදීන් එයාගේ සිත සෑයීමටපත් කරගන්නවා නම් එයා ඒකාන්ත වශයෙන්ම රාත් බෝධිය පතාගෙන යන බෝධිසත්වයෙක් ඒ බෝධිසත්ව ගුණධර්ම දැන් එයා තුලින් මතුවෙනවා බෝධිසත්ව ගුණධර්ම දැන් එයා තුල සම්පූර්ණ වෙමින් පවතිනවා මට නිඳා කළා අපහාස අපහාස කළා. මම ශාසනයෙන් යනවා. එක තප්පරයක් මම මේ සේනාසනේ ඉන්නේ. ඒ කියන්නේ එයා නැවත භවගාමි වෙනවා. බෝධිසත්ව ගුණධර්ම පිරියනවා. මේ භවය නෙමෙයි මේ භද්‍ර කලාපේ rahat වෙන්නේ නැහැ කියන මානසිකත් එයාට උරුම වේගෙන යනවා. මෙන්න මේ අඩුව අපට තේරෙන්නට ඕනේ. අපට හැයෙන හැම දෙයක්ම අපගේ කර්මයට අනුව ලැබෙන්නේ ඒ හැම දෙයක්ම සෑයීමටපත් වෙන මානසිකත්වය අදන්නට ඕනේ අපට ලැබෙන සෑම දානයක් තුළින්ම අපට ලැබෙන රස හැම එකක්ම අපි අපේ කර්මය කියලා ඉතලා සෑයීමටපත් වෙන්නට ඕනේ ලැබිච්ච නැති රස ගැන අපි උඩපයින්නේ කෑ ගන්නෑ අර පැත්තට වැඩිය නම් ඒකම් වෙනවා මේ පැත්තට වැඩිය නම් මේකම් වෙනවා සමහර පැතිවල ලැබෙන්න තිබිච්ච දේ ඒ පැතිවල නොලැබිච්ච අවස්ථා නැද්ද ඒ කියන්නේ කර්මයට අනුවයි මේක ලැබෙන්නේ ලැබෙන්නේ සමහර පැතිවල නොලැබෙන දේවල් සමහර දවස්වල ඒ පැතිවලින් ලැබෙන්නේ නැද්ද කර්මයට අනුව ඒක තීරණය වෙන්නේ ඒක අපේ අතේ තියෙන එකක් නෙමෙයි සතර මා භූතවල හේතුඵල ධාමට අනුව අනුව ඒක පෙර පූර්ව නිගමනයට ඇතුව තීරණය වෙච්ච එකක් ඒක වෙන්න තියෙන දෙයක් ඒකාන්ත වශයෙන්ම වෙන එකක් ඒක අපට වෙනස් කරන්න කිසිම අයිතියක් නැහැ එකඟ වෙලා සාදු කියලා පිළිගන්න අපට අයිතියක් තියෙනවා ඒ මානසිකත්වයේ තමයි ලද දෙයින් සතුටු වෙන තපස් ගුණය. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු අපි තේරුම් ගත්තා. ලැබෙන්න තිබිච්ච දේවල් තාම නොලැබෙන්නේ ඇයි කියලා අපි තේරුම් ගත්තා. ඇයි අපි ලැබෙන්න තියෙන දේ ලබා ගන්න කලින් ඒක ලැබුණාම කරන්නේ මේ විදියට. ඒක ලැබෙනකොට මම මේ විදියට ඉන්නේ. මගේ ජීවිතය මේ විදියට කියලා අනන්ත අප්‍රමාණ මනක්කල්පිත ලෝක හදාගෙන සීන ලෝකවල විමානවල පාවෙලා ඉන්න නිසා දැනටමත් අපේ මාර්ගඵල අපි විසින්ම වැටබැඳලා නවත්තගෙන අපට ලැබෙන්න තියෙන සියලුම වාසනාවල් වලට අපි පයින් ගාලා එහෙනම් හද ඉඳලා අවංක වෙන්න ඒ දෘෂ්ටි වලින් නිදහස් වෙන්න තමන්ගේ දුර්වලකම් තේරුම් ගන්න මේ මොහොතේ ඉඳලා අවංක වෙන්න හද ඉඳලා මම ලද දෙයින් සෑයීමටපත් වෙන තාපසයේ කියන එක හොඳට සීයේ ස්ථිර වශයෙන් තැම්පත් කරගන්න මේ හැම දෙයක් තුළින්ම හේතුඵල ධාමයක් ක්‍රියාත්මක වෙනවා හැම තැනම කර්මයට අනුව යම් කිසි දෙයක් පෙර නිර්මාණය වෙච්ච එකක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා මේක හොඳට සීයෙන් බලාගෙන ඉන්න කිසිම දෙයක් වෙනස් කරන්න එපා ඒ සියලුම දේවල් මගේ යාපතට වෙන්නේ ඒක පිළිගන්න ඒ හැම දෙයක්ම ලැබෙන හැම දෙයක් තුළින්ම සෑයීමටපත් වෙන මානසිකත්වය හදාගන්න ඒ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩන්න මේ මොහොතේ ඉඳලා පුරුදු කරන්න එහෙනම් අද ඉඳලා මේ මොහොතේ ඉඳලා ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියන එක අසකන දිවනාසයේ සමසිත කියන ආයතන හය තුලින් අපි පුරුදු කරන්නට ඕනේ පුහුණු කරන්නට ඕනේ ඒ භාවිතයේ බහුල කරන්නට ඕනේ හැම දෙයක් තුලින්ම කර්ම ගෙවිලා ගියා දැන් ඒ ක්‍රියාත්මක වෙන්න පරිසම් දෙන හැම කර්මයක්ම සන්තෝෂයෙන් පිළි අරගෙන කර්මය ඉවර කරලා සසරෙන් එතර වෙන රාත්බෝධියටපත් වෙච්ච රාතන් වහන්සේ නමක් බවට පත් වෙන්නට ඕනේ. එහෙනම් මේක තමයි අපේ භවවල අවසාන භවය කර්මයේ ගෙවන ක්‍රමවේදයේ සමීකරණය අද අපට හම්බ වුණා. කර්මයේ ඉවර කරන ක්‍රමවේදය අප අද දැනගත්තා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි ලද දෙයින් සෑයීමට වන්නපත් වෙන්නේ නැහැ කියන මානසිකත්වයේ තමයි නැවත නැවත ජාති ජරා භව හැදුවේ. ලද දෙයින් සෑයීමටපත් වෙනවා කියන මානසිකත්වය නැවත භවයක් හදන්නෙත් නැහැ. මේ ලැබිච්ච භවයත් මෙතනින්ම ඉවර කරලා දානවා. එහෙනම් අපේ පාරමිතාවට අලුත් ආලෝකයක් හම්බ වුණා. අපේ පාරමිතාවට අලුත් සත්‍යයක් අපට හම්බ වුණා. පාරමිතාවට අලුත් ජවයක් අපට හම්බ වුණා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපේ පාරමිතාව තවත් පියවරකින් අපි තවත් දියුණු කරගෙන වඩා ගන්නට ඕනේ. අපි මෙච්චර කාලයක් අපි තුන්තරා බෝධියකින් එකක් පතාගෙන පාරමී පිරුවනම් මේ මොහොතේ ඉඳලා ඒ පාරමිතාව තවත් ශක්තිමත් වෙන්නට ඕනේ අවබෝධයෙන් ප්‍රඥාවෙන් වැඩි වෙන්නට ඕනේ එහෙනම් මේ කමඨාන ධර්ම දේශනාව හොඳට සිතේ ධාරණය කරගන්න හැම මොහොතක් ගානේ මම ලද දෙයින් සන්තෝෂ වෙනවද ලද දෙයින් සෑයීමටපත් වෙනවද එහෙම නැත්නම් මම ගැටෙනවද එහෙම නැත්නම් මං හැලෙනවද නොලද දෙයින් සෑයීමටපත් වෙන්න වෑයම් කරනවද නොලැබෙච්ච දේ බලාපොරොත්තුෙන් මම මම ලෝභ දේශ මොහ ඇති කරගෙන නැවත නැවත භව නිර්මාණය කරනවද මේක නිතරම ගවේෂණය කරන්න නිතර නිතර පරීක්ෂා කරගෙන තමන්ගේ හඩුව හදන්න එහෙනම් මේ අවබෝධයේ ප්‍රඥාව නැවත නැවත සීකරලා සියලු අඩුපාඩු හදාගෙන මේ ලබාපු මිනිසත් භවය තුල රාත්බෝධියෙන් පිරිනිවන් පාන්න ලද දෙයින් සෑයීමටපත් වෙනවා ලද දෙයින් සන්තෝෂයටපත් වෙනවා කියන ගුණය ඒකාන්ත වශයෙන්ම රාත්බෝධිය පිණිස අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්නේ සියලු දෙනාටම තෙරුවන් සරණයි